මහණේ තවත් ඒ වගේ ශ්‍රමණ ප්‍රාක්‍මණයෝ මේ ඇත්තා වූම සතෙකේ ඒ වගේ ඒකේ විනාශයක් විභවයක් උච්ඡේදයක් පණන ස්වභාවයක් තියෙනවා. ඒක උච්ඡේදවාද වලට වැටෙනවා. ඒ කියන්නේ අපි මෙතෙක් කල් කතා කරපු වගේ පොදු නම විදිහට සස්සේ සස්සතවාදී කියලා කියව නැත්නම් අඛණ්ඩව දිගට පවතින ආත්මයක් සතෙක් ඉන්නවා කියන අදහසට සම්පූර්ණ විරුද්ධ පැත්තේ තියෙනවා. එහෙම මේකේ ක්‍රියාවලියක් මිසක්ක භෞතික ක්‍රියාවලියක් මිසක්ක මේකේ ආත්මයක් නැහැ. මේක සතෙක් නැහැ. සතෝ සත්තස්ස ඇත්තවම සතෙක්ගේ උච්ඡේදං විනාශං විභවං කපහෙලීමක් විනාශයක් භවයක් නෙමෙයි විභවයක් මේකේ පනවනවා එහෙම කතාවකුත් මේ උත්සස්සත වාදයට විරුද්ධව සස්සිත වාදයේ ප්‍රතිපක්ෂයේ විදියට ලෝකේ පවතිනවා මතවාද විදියට. ඉතින් ඒක ලංකාව වගේ රටක නැත්නම් ඉන්දියාව වගේ රටක අමාරුයි වගේ පෙන්වලා දෙන්න. මොකද හේතුව ඉන්න ඔක්කොමලා වගේ පිළිඅර ගන්නවා. නැත්නම් අපිට අපි ඉන්න අපි කියන්නේ ලිඳක් ඇතුළේ නම් ලිඳ ඇතුළේ ඉන්න ලිම් මැඩි ඔක්කොම පිළිගන්නවා. පවතින ආත්මයක් තියෙනවා. පෙර මතු භාවයක් වෙන ලෝකයක් තියෙනවා. පිනක් පවක් තියෙනවා. මේක අපෙක් ඉන්නවා කියලා ඒ පිළිගන්න මතවාදත් එක්ක සම්පූර්ණ ආත්පසින්ම වෙනස් මතවාදයක් තියෙනවා. <clears throat> එහෙම සත්‍යක් පුද්ගලෙක් මෙතන නෑ. මේක ක්‍රියාවලියක් යනවා. ඒ නිසා මේකේ සදාචාරයක්වත් මතු ආත්මය පිළිබඳව වගවීමක් අසදාචාරාත්මක අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් නිස්සාරය වෙලා ඇවිල්ලා තියෙන ජනමතය. එහෙම නැත්නම් වට කියනවා ආචාර ධර්ම කියලා. මේ විභවය, උච්ඡේදය, විනාශය පිළිගන්න නැත්නම් උච්ඡේදවාද පිළිගන්න ඇත්තෝ මේ මම මේ කරන දෙයට මත්තට වගේ වෙන්න ඕනේ කමක් නැහැ. ඒක තමයි මේ ඒක තීරණද නැද්ද කියලා අල්ලගන්න තියෙන ක්‍රමය. යම් කිසි ක්‍රමයක කෙනෙක් කියනවා නම් මම මේ දැන් කරන දේ මත්තර බලපාන නිසා මම්ම තමයි නැත්තම් මේ කෙනා මේකට වග වෙන්න ඕනේ එහෙම වග වෙන ආත්මයක් තියෙනවා කියලා. ඒකේ අභාවය තමයි විභවය කියලා කියන්නේ. ඒකේ අභාවය තමයි විනාශය කියලා කියන්නේ. ඒකේ අභාවය තමයි උච්ඡේදය කියලා කියන්නේ. ඉතින් අපි මේ පැයේ උත්සාහ කරන්න හදන්නේ එක්කෝ සුතමේ ඥානයේ වශයෙන් හෝ නැත්තම් චින්තාමේ ඥාන වශයෙන් නැත්තම් අපි භාවනාවේදී ලබන අත්දැකීම අනුව කොතෙක් දුරට අපේ පිළිගැනීමේ අපේ අගයන් ආඩම්බරයම අපේ පෞරුෂත්වයේ තුල අපේ රුචර්ජකම් වල මේ ආත්මයක් නැහැ කියන පැත්ත ක්‍රියාවත් වෙලා පේනවාද දැන හෝ නොදැනේ මනාප හෝ අමනාප ඒක ඒ විදිහට හොයා බැලීමට අපි කියනවා දර්ශන විශ්ය කියලා. Taman තුල තියෙන නැති බව වගේ කියන්නේ නැහැ. නමුත් මේ ලෝකේ පවතින දෘෂ්ටි, ලෝකේ පවතින දර්ශන ලෝකේ පවතින ආගම්, ලෝකේ පවතින මතවාද අහුවෙච්ච නැති කිසිම කෙනෙක් ලෝකේ නැහැ. හැම කෙනාම මොකක් හරි සංස්කෘතියකට, මතවාදයකට, ජන කොටාසයකට අයිති වෙනවා. ඉතින් මේ පුද්ගලයා මේ ඒ පවතිනා වූ මතවාදයට ජන කොටාසයට පක්ෂ වෙලා අහු වෙලා හෝ ඒකට විරුද්ධව කටයුතු කරනවා. ඒ පක්ෂ වෙන හැම කෙනෙකු තුළත් විරුද්ධ මත තියෙනවා. විරුද්ධ වෙන හැම කෙනෙක් තුනත් පක්ෂ වෙනම අත තියෙනවා. නමුත් අර ප්‍රධාන වශයෙන්ම පක්ෂ වීම විපක්ෂ වීම කියන දෙක අනුව මේ දර්ශනය කියන විෂය ඇවිල්ලා තියෙනවා. ඒ අනුව බුදුජානනාංශයේ මේ බෞද්ධ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඇත්තන්ට පෙන්වලා දෙනවා තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන මේ දතයුතු අපි යන පාරේ තියෙන බොරු වලවල් දතයුතු අපේ පාප යන පාරේ තියෙන විඥා මායා දෘෂ්ටි ඒවා දැනගන්නේ වට අහුවෙන්න කියන්නේ අහුවෙන්නේ නැති වෙන්න කියන්නේ. ඉතින් ඒක නිසා බුදුජානනාංශයට මේ වගේ උච්ඡේදවාදයක් විශ්ව කළ දුන්නට පස්සේ උන්වහන්සේට සිද්ධ වෙනවා ඒක මේක තාම පිළිගත්තේ නැති හෝ අහලා නැති කෙනාට ඒ වෙලඳ පොඩි හැඟීමක් ඇති වෙන විදිහට ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන විදිහට ඒ විග්‍රහ කර දීමක්. ඒකට මේ උච්ඡේදවාදය ಉද්දේශයේ වශයෙන් ගන්නවනම් නිर्देश වෙන්නන්න ඕනේ. මෙන්න මේක නිසයි මම එහෙම කියන්නේ. පටිනිर्देश වෙන්නන්න ඕනේ. මෙන්න මේ මේ හේතු වලදී ඕගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. උත්සාහ කළ බලන්න. ඒ නිසා බණ භාවනා කරන අය දත යුතු කරුණු ඒ වගේ මේ ඒ වගේ මේ බහු අපේ අපි ශ්‍රී ලංකාවේ විවිධ බහුමත ඇවිල්ලා විවිධාකාර ප්‍රචාර කදාකත් නැති විදිහට මුද්‍රණ කවදාකවත් මෙදී දේශන පාත්තන්න පටන් අරගත්තා අන්‍ය ආගමිකයන් විසින්. ඉතින් එතකොට මේ අපි පිළිගන්න අපේ මතිමතාන්තර පිළිගත්ත කියන අපි බෞද්ධයන් වශයෙන් බෞද්ධකම් පිළිගන්න පිළිගන්න මත අපි දන්නේ නැහැ. එතකොට අනගාരിക ධර්මතු පාරතුමා බෞද්ධයන් දසයුතු කරනු කියලා වෙන්නම පාඨමාලාවක් පටන් ගත්තා. බෞද්ධ කියලා කියන්නේ මෙන්න මේකට. ඒ ඒ ඒ පද්ධතියේ පැකට් එක ඇතුළේ තියෙන මෙන්න මේ පිළිගැනීම. මෙන්න මේකයි කියන්නේ කියලා බෞද්ධයා දත යුතු කරුණු. ඒක තමයි ඒ මිෂනාරි ලංකාවට ලාංකිකයට බෞද්ධ වෙනවා නම් දත යුතු බෞද්ධය කියන්නේ මෙන්න මේකයි දත යුතු කරුණු කියලා පෙනෙති බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනා ඒ වගේ මෙහෙම උච්ඡේදවාද තියෙනවා. ඒ උච්ඡේදවාද විශේෂයෙන්ම සීලේ නැති අයට අදාළ වෙන්නේ නැහැ. සීල නැති වීමට හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ වතබාඳ බල බල ඉන්නේ. ඒගොල්ලෝ දුස්සීලව ගත කරන එයාට මේ මාතෘකාව අදාළ නැහැ. ඒ වගේම දාන දෙනතු හොරකම් කරන කෙනාට මේ මතවාද අවශ්‍ය නැහැ. මතවාද ගත්තොත් ඒගොල්ලගේ බඩ දානවා. ඒගොල්ලන්ට කාට නිින්ද යන්නේ. ඒගොල්ලන්ට කනදී දිරවන්නේ. ඒ වගේම සමතයක් හරියේ නැති කෙනාට මේක අදාළ නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට දානයක් තියෙනවා සීලයක් තියෙනවා සමතයක් තියෙනවා වුණොත් ඒ කෙනා මේක දැනගත්තේ නැත්නම් මම යන්නේ හත් පාරේ කියලා වැන්නේ අර පාරේ. මම මේ දානයක් තියෙන සීලයක් තියෙන සමාධියක් තියෙන නැත්නම් භාවනාවක් තියෙනවම කොච්චර ભેදයක් තියෙන දැන් නම් ඉතින් මට ආයෙ වරදින්න දෙයක් නැහැ කියලා යන්න ගත්තොත් මේ උච්ඡේදවාදයට අහු වෙලා තියෙනවා නම් දාන තිබුණත් සීල තිබුණත් සමාධිය තිබුණත් තාම අනතුරකසේ යාව තියෙනවා. අන්නේ අනතුරේ සේයාව චින්තාමේ වශයෙන් හෝ නැත්නම් අනුගාන සුතමේ වශයෙන් හෝ කියලා දීම සඳහායි සර්වචන්සේ මේ වගේ තමන් වහන්සේගේම මෙහෙයුමෙන් මෙවැනි සූත්‍ර දේශනා කරන්නේ. ඒ සූත්‍රයේ ඇයි මේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤායිති කියලා ඒ බමුණන්ට විතරක් අදාළව තියෙන මේ මතවාද බණ භාවනා කරන භික්ෂු භික්ෂුණී පාසික පාසිකාවන්ට ගෙනහැර දක්වන්නේ ප්‍රයෝජනයක් තියෙන නිසා එහෙම නැත්නම් නිකම් මේ දර්ශන විසු ගන්නන්න නෙවෙයි. එහෙම නැත්නම් මේ මේ මිනිස්සුන්ට භාවනා කරන මිනිස්සුන්ට ප්‍රපංච කරන්නත් නෙවෙයි. මොලේ අවුල් කරන්නත් නෙවෙයි. හැබැයි මේවා ඉගෙන ගන්න නැතුව ඉඳලා ඒ වෙන ප්‍රපංච ක්‍රමිකුත් තියෙනවා. දන්නේ නැත්නම් අහු වෙනවා ප්‍රපංච වලට. දන්නේ නැත්නම් <clears throat> එක එකනාගේ විසුතුරු කතාවට අහු වෙලා අර වෙන්නේ මොකද්ද මේ වගේ දෘශ්‍යවලට අහු වුණොත් අර කරගෙන හිටපු දාන වෙනුවටත් හොරෙක් වෙන්න ඉඩ තියෙනවා. දාන දෙන්නෙක් වුණත් මෙතෙන් ආවට පස්සේ ආයෙත් සරයක් තමන් කරපු දේ මොඩකමක් කියලා දාන ජීමාදී කටයුතු නැතර කරන්න ඉඩ තියෙනවා. ඒකෙම තමයි සීලයක් රැක්කනම් අපෝ මේ සීල් රකින්නේ මේ යමක් කමක් දන්නේ නැති කම අපේ ලංකාවේ ලංකාවේ යන්ති විදිහට ගණන් විද්‍යාව දන්නේ නැති අය. විද්‍යාව දන්නවනම් තාක්ෂණය දන්නවනම් ඒක සීලේ නැති අයට විතරයි ඒක කරන්න පුළුවන්. මේ සීලයත් යනෝද ඒක කරන්න බෑ. ඒ නිසා ඔය සීලය කියලා කියන්නේ උපාගමේ ඉන්න උපාසකම්මලාගේ වැඩ. උපාසක මාත්‍රෙ අපිට අවශ්‍ය නැහැ. කියලා ඒ සීලෙ හැල්වට ලක් කරනවා. ඒ සමාධියක් නැහැ. ඒක අවශ්‍ය නැහැ. එහෙම පවතින ආත්මයක් මේකේ නැහැ. ඒකේ එහෙම උත්සාහ කළ යුතු ප්‍රතිපදාවක් මේකේ නැහැ කියලා අර මෙතෙන්ද එනකන් හරි පාර ඉදිරියට ගිය කෙනාට වුණත් මේ මතවාද නොදැන හිටියොත් කවුරු හරි කියන විසිතුරු කතාවකට අහුම්කම් දීලා අර කරගෙන ගිය සීලයක් සමාධියක් ප්‍රත්‍යාවත් නැති වෙන්න පුළුවන් බව ලොකු ස්වාමීන් වහන්සේ වගේම ප්‍රසිද්ධව හිටපු අපවත් වෙච්ච බලංගොඩ මහානායක හමුදු ප්‍රකාශ කරලා තියෙනවා. මේක එක්කන ඇවිල්ලා බණ භාවනා කරන අයට දේශන පවත්තරා දේශන පද්දේ හරි විසිතුරුයි, හරි විදුහුරුයි, හරිම තර්කානුකූලයි. ඉතින් යාට පේන්න පටන් ගන්නවා මේ මම මෙතෙක් කරන ගිය මේ මතවාද අවශ්‍යත් නැහැ, සද්ධාව අවශ්‍යත් නැහැ, මොකුත් නැහැ. මේක බොහොම කෙටි ක්‍රමයක් නේ කියලා. ඉතින් එයාට තේරෙන්නේ නැහැ ඔය කියන කෙනා මේ කරන්නේ අලංකාර සාහිත්‍යයක් එහෙම නැත්නම් මේ ප්‍රචාරක සේවයක් තමනුත් නොදැන අහන කෙනත් බිම වැටෙන සර්වඥාන්සිච්ච පහළ වෙච්ච ලෝකෙක තියෙන විකාරයක් කියලා දන්නේ නැහැ. අද තියෙන தත්ත්වය දිහා බලනකොට ඒක හොඳටම පිරිසිදුයි. හොඳටම පැහැදිලි. මොකද මේ தත්ත්වයට අහුවෙන්නේ මේ උච්ඡේදවාදයට අහුවෙන්නේ ඔය කියන දැනට ආධ්‍යාත්මික ගමනේ සාර්ථක වෙච්ච ඇත්තෝ. හැබැයි මේ සාර්ථක වෙච්ච ඇත්තෝ අහුවෙන්නේ ඇයි කියලා මේ ඡේදයේ අවසාන වලට තේනවා. වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙලෙන්දෝ වගේ වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනායි තමයි ඔය උච්ඡේදවාදී වගේ එක්ස්ප්‍රස් බස් වල නැගලා යන්න හදන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට රුචි බවක් ඔය තරුණකමත් එක්ක තියෙනවා. ඒ වගේ දේවල් වලට රුචි බවක් පටේක චින්තනයත් එක්ක තියෙනවා. ඒ වගේ දේවල් වලට රුචි බවක් නව තාක්ෂණයත් එක්ක තියෙනවා. ඒ වගේ දේවල්ට රුචි බවක් තොරතුරු තාක්ෂණයේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලට අහු වෙන අය එදා උත්සාහ කරා අපේ බුද්ධරකිත හඳුර පෙන්නඳ මේ පිටරට යන අයගේ වැඩියෙන් මේ தත්තර අහුවෙන්නේ කාන්තාවද පුරුෂ පක්ෂයේද වගේ කියලා මානසික විද්‍යාවේ ඇත්තෝ මානසික විද්‍යා බැල්මෙන් අහුවෙනවා. මේ නව තාක්ෂණයට වැඩිය කැමති මේ කැමැති මේ නව නිෂ්පාදන වලට වැඩිය කැමැති ඉක්මනට ප්‍රතිඵල ලැබෙන ක්‍රම කැමැති විලෙන්ද වගේ වැඩ කරන්නේ වැඩියෙන් ඉස්ත්‍රි පක්ෂයේද පුරුෂ පක්ෂයේද කියලා. මත වගේක් තියෙනවා. ඒක එලි කරන්න හොඳ නැහැ. එතකොට අපි හරියට මේ අපි අතරම ඉන්න පිරිසට ගැටුමක් ඇති කරන්න හදනවා වගේ. ඉතින් ඒකෙන් අදහස් කරන්න තියෙන්නේ අපේ තියෙන යම් යම් අඩුපාඩු වර්ගයක් තියෙනවා මේ චින්තනයේ ආන්නේ අඩුපාඩු වලින් වැඩි වැඩ ගන්න මේ ඒ චින්තන වලට දැල්ලෙලපු උගුල්ලටවපු වෙනමම මාරපාක්ෂික පිරිස් ලෝකේ ඉන්නවා. ඒ පිරිස් වල ඉන්න ලෝකෙක අපි ඇවිදින්නේ. ඒකට මට හිත දිච්ච තවත් කාරණාවක් මම මේ වෙලාවේදී මතක් කරනවා. මම හිතනවා මේකට අනුගත වෙයි කියලා මගේම යාළුවෙක් මතක කරලා මතක් කරලා කියනවා මේ ලංකාවේ මිනිස්සයෝ තුල මේ බොරුව පිළිගන්නා වූ ඥානයක් තියෙනවා කියලා. මේ හොඳටම පේද්දි සත්‍යය තියෙද්දි මේ බොරුවට ඇදලා යනවා. මේ කියන්නේ අනුන්ගේ ප්‍රචාර වලට අහු වෙනවා. ඒ ප්‍රචාර වලට අහු වෙන කාන්තාවක්සේ දැන් පිටරට යන අයද එහෙම නැත්නම් මම තවත් එකක් දැම්මා ඒකට මේ වෙන ආගම් වලට යන්නේ කියලා බැලුවොත් ඒ තියෙන අටවලා තියෙන මේ මරුවැල් අටවලා තියෙන මේ ප්‍රෝඩා අටවලා තියෙන මේ බොරු වලවල් එක තමයි මෙතෙක් අවුරුදු 2600ක් ගිහිලා තියෙන්නේ ඒ නිසා අපිට ඒකන හැරෙන තාලෙන් ඒකන කන්න යන්නේ ගේල් ගහද පොල් ගහද කියලා යන තාලෙන් කියතයි ඒක මේ පැවිදි ජීවිතයක් පවත්තන මං වගේ කෙනෙකුට මට හොඳට පේනවා මම මේ කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා ඒ මට හොඳට තේරෙනවා මේක අනික් අයට තේරෙන්නේ නැහැ. මේ මිනිස්සයා ඉදිරිපත් කරන ස්වරූපයෙන් ලස්සන කටහඬින් බැඳෙලා මිසක් ආමයට තේරෙන්නේ මේ යන්න මෙයා කියන්න හදන මේ කතාව මේ වෙළඳ ව්‍යාපාරයක්ද නැත්නම් මාකටිං වෙළඳ ප්‍රචාරයක්ද කියලා ඉතින් අන්නේ පැත්තට උච්ඡේදවාදී හරීම බරයි. සස්තවාදයට වැඩිය උච්ඡේදවාදී බරයි. ඉතින් අන්නේ නිසා උච්චීතවාදයට අහු වුණොත් එහෙම කර්ණස්ථානාචාර්යවරයෙක් රැළම අපායි. ඒ වගේ කට්ටිය හරියට ඉන්නවා. ඉතින් මට මේ ප්‍රශ්න විග්‍රහ කරලා අනවශ්‍ය හතුරු හදාගෙන ගැටුම් වාද ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ කාරණා ඉදිරිපත් කරේ මේ අපි යන ගමනේදී මේවා අදාළ නැහැ. ඔබ බුදුහාමුදුරුවෝ අදාළ, ඔබ සමාන බ්‍රහ්මණත්වය අදාළ. ඕක අපිට අදාළ නැහැ කියලා අපි කොට වෙන් කරන්න පුළුවන්. ඒක අපි තියෙන දුර්ලභමක් බුදු කෙනෙක් මේ ඔක්කොම දැකලා ආරක්ෂාව සලසලා තියෙනවා. ඒක හරියට කිකිලි පැටව රකින්නකොට අඳුර හදිසියක් කරදරයක් ආවොත් තටු යටට ගන්නවා ඔක්කොම පැටව ටික. ආන් මේ වගේ බුදුජානනාංශයේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ ආරක්ෂක සංවිධානය දාලා තියෙනවා. මාන්නේ යේතේ සමන බ්‍රාහ්මණ උච්ඡේදවාදීනෝ සතෝ සත්තස්ස විනාසං විභවං පඤ්ඤාපෙස්සති. මේකේ ඉන්නවා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ඇත්තවම සතෙක්ගේ මේ පේන්න තියෙද්දිම කියනවා නෑ එහෙම එකක් ඇත්තේ නෑ හොම පැවැත්මක් ඕකේ මොකක්වත් නෑ ඔක මෙතනින් මරණයමත් ඉවරයි වග වෙන්න දෙයක් නෑ උච්ඡේදවාදයක් මේක භෞතික වාදයක් මේක තාක්ෂණයක් මේක විද්‍යාවක් කියලා කියන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ පැරැන්තිය ඉන්දියාවෙත් තිබුණා ඒවකටත් තිබුණා අදත් තියෙනවා බටහිරත් තියෙනවා ඉතින් ඒ වගේ මේ එළලා තියෙන දැලක, එළලා තියෙන බොරුවල්වල් ගොඩක, එළලා තියෙන හැම මදු රාශියක මේ අපි තනි කඹේ ගමන් කරන වගේ යනකොට ඉදිවලට වැටිලා අහුවෙලා නැතුව නෙවෙයි. දැන්ටත් අහුවෙලා තියෙනවා. නමුත් ඉස්සරහට ඒ වගේ දේවල් මතුවෙනකොට අපිට දුර තියා මේක ඇමක්. මේක මරු ඇලක්. මේක බොරු වලක්. කියලා දැනගැනීමේ ලකුණු අපේ ජීවිතය තුළම හොයාගන්න ඕන. ඒ අපේ ජීවිතය තුළින්ම ඒ දේ සොයාගැනීමේදී නම් මේ පිරිස තාම බාලාංශ පන්තිවත් නැහැ. ඒ තරම්ම ඔලොමලයි. ඒ තරම්ම හිතනවා මෙව අවශ්‍ය නැහැ. අත අපිට අතත් යන භාවනා කරනකොට ඔක්කොම හරියයි කියලා. ඇත්ත තමයි. එහෙම භාවනා කිරීමේ අරසාවක් තියෙනවා තමයි. ඒක නැත්තේ නෑ. නමුත් මේ බුදුචානන්සේ එහෙම තියෙද්දි අයියේ නම් මේ සතෝ සත්තස්ස උච්චේදං විභවං විනාශම් පඤ්ඤායති කියලා මේ මතවාද උගන්නන්නේ යානපන්නේ භාවනා විතරක් කියලා නැත කිරුවේ නැත්තේ. අයි මෙවුවා එක එක අදාට පෙන්නන්නේ. ඒ පෙන්නන්නේ මොකද අපි මෙතෙක් ආපු ගමනෙත් උවා යටිපහුවලා තියෙනවා, ගෙවම් කරලා තියෙනවා, ඉස්සරහට වෙනවා. ඉතින් ඒ නිසා මේකට පොදුවේ උච්චේදවාදී කියලා කිව්වට මේ කාලේ පොත්පත් කියවන අයට ඕනතරම් පොත්පත් තියෙනවා අදේවවාදී ඒතිස් කියලා වෙනම කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් මේ පවතින ලෝකයේ ආගම් සියල්ලටම දොස් කියනවා. මේ ආගම් වලින් කරන්නේ මිනිස්යන්ගේ දැඬ තියෙන පොකට් එකට ගහලා මතු ජීවිතේ සැප කරලා දෙන්නම් කියලා කියනවා. ඔබ අපිට දන් දුන්නොත් ඔබ මේ මේ දේවල් කෙරුවොත් ඔබට ඉස්සරහ ජීවිතේ සැප ලබලා දෙන්නම් කියලා. ඉතින් මේ දැඬ තියෙන පොකට් එකට ගහලා පින්පෙට්ටිය තර කරගෙන මේගොල්ලෝ අනාගත ජීවිතේ දෙන්නම් කියලා මිනිස්සු නොමගරිනවයි කියලා අදේවවාදීන් විශාල සංවිධාන තියෙනවා. ඒ සංවිධාන කියනවා බොරුත් නෙවෙයි. මොකද ආගම් සියල්ලම මේ ජඩ වැඩේ කරනවා. ආගම් වලින් මිනිස්සුන්ට මේ සස්සතවාදයක් උගන්ලා සත්තු මිනිස්සු බය කරලා අපායටයි ඕම කියොත් මේ මෙම් වෙනවා අපි විතරයි ඉන්නේ ගලවලා දෙන්නේ කියලා ඒගොල්ල මුර දේවතා වගේ පෙනේද ඒගොල්ල කිසිම සීලයක් නැතුව අර මිනිස්යාට තියෙන මනුෂ්‍යගේ තියෙන වස්තුව ගත කරන. ඊසා අනාගතයේ කුලියට දීලා අනාගතේ බදු දීලා වර්තමානයේ පොකට් එකට ගහන එක තමයි ආගම කියන්නේ. ඉතින් එහෙම දෙයක්වත් නැතුව මිනිස්සුන්ට චින්තනය සම්බන්ධ කරගන්න බෑ. මොකද ඒගොල්ලෝ දන්න මම දැන දැන වැරදි වෙනවා. ඉතින් ඒ නිසා මගේ ජීවිතේ මට පිං අවශ්‍යයි. මට අනාගත සුරක්ෂිත භාවයක් අවශ්‍යයි. ඒක බුදුහාමුදුරන්ගෙන් ලැබෙන්නේ නැත්නම් ධර්මයෙන් ලැබෙන්නේ නැත්නම් සංඥාගෙන් ලැබෙන්නේ නැත්නම් අපි පලාත්බද දිවිවරුන්ගෙන් හරි ලබා ගන්න ඕනේ. අපි කලේ වණ්ඩාර දෙවියෝ හරි කමන්නේ මේ පැත්තේ ඉන්න රංගල දෙවියෝ හරි කමන්නේ නැත්නම් රුහුණට ගියාම කතරගම දෙවියෝ හරි කමන්නේ සබරගොණට ගියාම මේ සුමන සමන්දී හාමුදුරු හරි කමන්නේ හැම කෙනාම අර යතුරු කැරැල්ලේ ගොඩක් යතුරු කියනා වගේ කවුරු හරි අර බුද්ධ ධම්ම සංඝ එහා පැත්තේ ගියේ මොකද්දෝ තැනකට ආකර්ෂණයක් තියෙනවා. ඒක මම සසඳන්නේ මම දන්නේ කොච්චර හරිද කියලා මේ සතිය තියෙද්දී මේගොල්ලෝ මේ මේ මෛත්‍රිය කතා කරන්න හදනවා මුදිතාව කතා කරන්න හදනවා කරුණාව කතා කරන්න හදනවා උපේක්ෂාව කතා කරන්න හදනවා මොකද අර මේ මේ සතිය හරි පියලි සතිය hali නීරසයි ඒක විකිදෙන්නේ නැති වෙනකොට ඕක විතරක් කරලා හරියන්නේ නැහැ ඔකට මේ අසුවේ වඩන්න ඕනේ, මෛත්‍රිය වඩන්න ඕනේ කියලා අර ආලවට්ටම දාන්නේ මේ සත්‍ය පාත්තගෙන යන්න බැරි කමට. ඉතින් ඒක නිසා මේ උච්ඡේදවාදීන් විසින් අන්න ඒ ආගම් වල තියෙන ජඩගතිය පෙන්වන්නේ කොහොමද මේ ආගමේ දේ කච්චුවරුන්ටත් වඩා මේ ආගම පතුරවන අය පසුව පහළ වෙන පූජ්‍ය පූජක පක්ෂ කියලා මේවට කියන්නේ. ඒගොල්ල පෙනී හිටින අපි සියල්ලගෙන්ම ගැලවුම් කාර්යයි කියලා ඒ දේ කරන්න මේ යාගේ මේ හෝමේ මේ පිරිත මේ බණ මේ දානේ කියන්න ඕනේ කියලා. ඉතින් ඒ පූජා වට්ටි ක්‍රමයක් හදලා තියෙනවා. මම ගියා මේ ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ කලාව තියෙන වෙලාවේ ඒ ළඟ තියෙන කෝවිලකට කෝවිලක්මද මන් දන්නේ. ඔව් කෝවිලක් තමයි. හරිම ප්‍රසිද්ධයි. ඒක ඔව නම් කියන්නේ කිව්වොත් මම අහුවෙන නිසා මම කියන්නේ. ඒකේ පිටියේ ගහලා තියෙනවා. ඔබට අවශ්‍ය කරලා තියෙන මේ දේ නම් මේ යාගය කරන්න ඕනේ මෙච්චර ගාණක් තියෙනවා. දරුවෙක් ලබන්න ඕන නම් මේ යාගය කරන්න. අශ්වමේධ හෝ යාගය අරකයි මේකයි කියලා ගහලා මේ ඒ කෙනාට සමානලට අපි පූජාව කරන්න අපේ පූසාරිට බෑ. අපි ඉන්දියාවෙන් කෙනෙක් ගෙනලා දෙනවා කියලා ලයිස්ට් වල ඉර තියෙනවා. මච ඕන කෙනෙක් බඩත් බොක්ක දාන කෙනෙක් එදින ගිහලා බලලා අනේ මට තියෙන ප්‍රශ්න මෙතනනේ මම ගෑණි දික්කසාද වෙලානේ දෑණි කියන ගන්න. දැන් දරුවෝ නැහැ දරුවෙක් කියන ගන්න. මට මම ලොරියක් ගන්න ඕනේ. ඒත් ලොරියක් ගන්න මේ යාගේ කරන එකයි තියෙන්නේ. ඉතින් පොලිමේ වර්ෂපාසා කරන විශාල පින්කම් සහිතව පොලිමේ පැල් බැනගෙන ඉඳගෙන පූජා වට්ටි දීගෙන වැඩ කටයුතු කරනවා. ඒක මේ ඔක්කොම <laughs> බෞද්ධයම නෙවෙයි. බෞද්ධයත් එකතුව ඉතින් මන්නේ මේ වාගේ දේවල් තියෙද්දි අර උච්ඡේදවාදයෙන් යුවා ග්‍රහණයකට ඕනේ කෙනෙකුට හිතන්න තියෙන ඇත්තටින් නම් මේ අක්කෝ මේ තමන් ගායවා සීලයක් නැතුව මේ රට්ටුන්ට ළමයි හම්බ කරලා දෙන්නයි රට්ටුන්ට ආරසව ලැබලා දෙන්නයි ආර්ථික උපදෙස් දෙන්නයි පටන් අර ගන්නවා අර පූජාවෙන් මේ පූජාවෙන් මොම්ම කරන ජඩ වැඩේ ඒ ජඩ වැඩේට අල්ලන්නේ මේ කරන දේ හෙට ප්‍රයෝජන ලැබෙයි කියලා මර්තමාන නිසා අනාගතය අතර වෙළඳ ව්‍යාපාරයක් කියන එක බුදුරජාණන් වහන්සේත් මේ මේ මේ උච්ඡේදවාදය ගැන කතා කරනවා කියනවා. ඉතින් ඒක මානවය ශිෂ්ටාචාරගත වෙන්න පටන් ගත්තට පස්සේ හැමදාම ඇත්තටම කියනවා නම් ඔය විෂ්ටාචාර කියන වචනේ විග්‍රහ වෙන්නේ ඉස්සෙල්ලා අපි කිව්වොත් මානවයා මේච්චව හිටියයි කියලා. වැද්ද කියලා හිටියයි කියලා මිලක්ක කියලා කියන්නේ ම්ලේච්ඡ කියන වචනේ. අපි කියන්නේ වැද්දන් කියලා. නැත්නම් අපි කියනවා ආදිවාසීන් කියලා. ඒගොල්ල සමුහ වෙච්චාම සමුහ වෙච්ච ආදිවාසීන්ගේ චරිතර වගේක් තියෙනවා. ඒගොල්ල එකතු වෙලා අවුරුද්දකට සැරයක් ඔය මොනද මේ নানা ප්‍රකාර පූජා ක්‍රම තියෙනවා. ඒ දකුණු ඇමරිකාවේ මෙක්සිකෝ වගේ රටවල් වල ඒ ගෝත්‍රිකයෝ ඔක්කොමලා ගිහිල්ලා මේ පතොක් වගේ જાතියක් කනවා. ඒක හරි චිත්තයිලු. හැබැයි ඒකේ තියෙනවා මේ මත් වෙන ගතිය. කාලා දවස් දෙක තුනක් නටනවා. යෑනොයි පිරිමේ දරුවෝයි ඔක්කොමත් එක්ක ඉතින් එහෙම කෙරුවේ නැත්නම් ඒගොල්ලන්ට ඒ ජීවිතය ගත කරන්න බෑ. විසාකාවත් එක්ක ගිය 500ක් ස්ත්‍රීන් පුරුෂයන්ට කිව්වා අද අපි විසාකාම හෝ පාසිකාවත් එක්ක අපි යනවා ජේතවනාරාමයට කියලා හොරෙන් විසාකාට හොරෙන් කියලා හොඳටම බීලා මුළු ජේතවනේම වණ කරා. කැපොත් සංගහල වටේ නටන්න පටන් ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අන්ධකාරයේ ඕනක්දෝ මේ අන්ධකාරය දුන මේ මිසු පහනක් නොසොවෙන හැටි. මේ විසාකාවගේ නමෙන් gederin පැනලා ඇවිල්ලා පිස්සු ගෙලින හැටි. එහෙම හැම හැම කල්ප් ගෲප් එකම හැම ගෝත්‍රික ජනතා මංගාවම එක එක දේව පූජා ක්‍රම තියෙනවා. ඒ දේව පූජා කරන්නේ බයට මේක නොකිරුවොත් මේ මේ ව්‍යසන වෙයි කියලා. හැබැයි කිසිම කෙනෙක් සහතික කරලා නැහැ. දැකලා නැහැ. මට අපි බහුවාද කියලා කියනවා. බමුණු මත කියලා කියනවා. নানা ආකාර දේවල් කියනවා. ඉතින් මේ නිසා තමයි අර උච්ඡේදවාදීන් ඉන්නේ ඔක්කොම බොරු කියන්නේ. කොච්චර බොරු කියනවාද කියනවනම් කියනවා එමේ මිනිස්සෙක් කියලා පැවැත්මක් නැහැ. මතු ආත්මයක් කියලා දෙයක් නැහැ. කලකල දේ පළපළ දීමක් නැහැ. උඹ දැන් සැපසේ ජීවත් වෙනවා. ඒක තමයි ඇමරිකාවේ තියෙන ක්‍රමය. අද ඇමරිකාව ණයයි ලෝකෙට මෙච්චර ගාණක් කියලා ට්‍රිලියන් වලින් ණය වෙලා තියෙනවා. නොකා නොබේ හිටියත් අවුරුදු මාස 18ක් ඉඳ වෙයි කියලා කියනවා ණය ගෙවන්න. ඒතියෙද්දි ණය ගන්නෝ අනාගතයේ කුලියට දීලා ගෙවන්න වෙන්නේ ඊගාවන්නටනේ. ඊගාඩන પરම්පරාවටනේ. ඉතින් ඒ තුල තියෙන මේ ගරා වැටීම ගරා යකා පුංචි රජවල් වලත් තියෙනවා. ලොකු රජවල් වලත් තියෙනවා. ඉතින් මේ වගේ භාවනා කරන යෝගාවචරයා මේ වෙළඳ ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට අධික ප්‍රතිඵල බලාපොරොත්තු වීම හරහා කෙටි ක්‍රම හොයන්න යාම නිසා කොච්චරක්නම් මේ උච්ඡේදවාදයට බරව විනාශයක් විභවයක් බර කරන කටයුතු කරනවද කියනකොට හිතෙනවා මට කියන්න එවැනි කට්ටිය හුඟක් වෙලාට අත්ති කිලමතාන යෝගයට වැටෙනවා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දෘඪ ප්‍රතිපatti දුෂ්කර ආසන අනුගමනය කරනවා. අනුගමනය කළා කියනවා මේ මම භාවනා කරන නිසා තමයි මට මේ දුෂ්කර ආසන මේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ මම මේ ඉක්මනට යන්න හදන්නේ කියලා. ඒක නිසා ලොකු chance ලියලා තියෙනවා ඒ මේ දුෂ්කර ආසන යා ඒ වගේ දේවල් අයින් කරලා යෞගිකකම පුරුදු කළ වර්ධ නැති කියලා. ඒ මොකද ඒ වගේ අර උච්ඡේදවාදවලට උච්ඡේදවාදවල ප්‍රතිඵලයක් විදිහට නැත්නම් පසු ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙච්ච මේ දෘঢ় ප්‍රතිපatti එහෙම නැත්නම් කියනවා නම් අත්කලමත අනුയോഗයට යන ගතිය අරණ්‍ය වාසී සංඥාගේ වැඩි. මිනිස්සු ඒකට හරි කැමති. මිනිස්සු කැමති වෙන්නේ ලෝකයා කැමති වෙන්නේ ලූකප් පටිපදා කිය. ඒ කට්ටිය හරිම දුෂ්කර ප්‍රතිපදාවක ඉන්නේ. දුක්ඛ ජීවිත ගත කරන්න කියලා මිනිස්සු කණ්ඩ බොන්න නැද්දී පව ගෙනත් දෙනවා. ඒක ඉතින් මං කියන්නේ සංඝයාගේ දෝෂේ නෙවෙයි. මිනිස්සුගේ තියෙන ඇදහිල්ලක්. ওই ඇදහිල්ල තුල තියෙන්නේ උච්ඡේදවාදී හේවණල්ලක්. ඒ මොකද ඒ ඒ දාන දෙන ওই බයට දාන දෙන කට්ටිය ලෝක ජීවත් වෙන්නේ ගසාකාරා. හොරකම් කරලා. බිස්නස් කරලා. ඉතින් ඒගොල්ලන්ට මේ ඒ තමන්ගේ මාසෙට දෙන දානේ දෙනකොට සුඛෝපභෝගී සංඥාට වැඩිය දුෂ්කර වචන රකින්න සංඥාට දෙන්න ඕනේ කියලා ඒගොල්ලම නම් කරගන්න නම් කරලිවල මෙහෙම දෙනවා. ඉතින් ඒ නිසා ඒකට කැමැති සමහරෝ <coughs> නිවනක්වත් සතියවත් බණක් භාවනාව පැත්තක තියලා දුෂ්කර බව පෙන්වන්න යනවා ඇත්තටම ඒක නිකන් මනෝවිකාරයක් ඒක සාමාන්‍යයෙන් ওই ලෝකේ ඉන්න ලස්සන කෙල්ලෝ ඒක ඉල්ලන්න තියෙනවා ඇනොරෙක්සියා හරි බුලිමියා කියලා හරි ලක්. බුලිමියා කියලා කියන්නේ කොච්චර කෑවත් බඩ පිරෙන්නේ. මේ කෑවා මේ කනවා. දිගින් දිගටම දිගින් දිගට කනවා කනවා රත්තර වෙනවා, රූපේ කැත වෙනවා කරන්න දෙයක් නැහැ. බලක් කන්නම බෑ. බුලිමියා. එහෙම රූපේ කැත නැති වුණාට ඩයනා මේ කාලේ පහළට විශාලම නිදර්ශනයක් තමයි බුලිමියා රෝගේ තිබුණා. කනවාමයි වැඩි. නැත්නම් බෑ. ඒක ජාතක කතාවක් තියෙනවා. ඒ රජ කෙනෙක් ඒ බුලිමියා රෝගී හැදිලා ඒ කියන්නේ කැම වැඩි මොන විදිහකින් නැතර කරන්න බෑ. ඉතින් රාජකීය වෛද්‍යවරු කියලා හරි ගැසලා කියනවා බෑ මේ කර්ම රෝගයක්. අනිත් එක ඇනොරෙක්සියා. ඇනොරෙක්සියා කියලා කියන්නේ කැම නොකා ඇඟ කිට්ටු කරන්න පටන් අර ගන්නවා බොහොම කෙටි මේ මේ කියන්නේ. සිහිනිග කුළුලු කුල කකුල් දිගට මේ ලෝකයා විතින් අඳලා දීලා තියෙනවා වික්ටෝරියා වගේ කාන්තාවගේ ලස්සන ලකුණු මේ ටිකයි කියලා. ඒ නිසා ස්ලිම් බොඩි එකක් තියාගන්න මේ ඇනොරෙක්සියා. ඉතින් ඒක මං හරි අඩුයි. කොල්ලෝ කරනවා දැකලා තියෙනවා කිල්ලෝ කරනවා. ඉතින් ඒක කරන අය පුදුමාකාර කැපකිරීමක් කරනවා තමන්ගේ මේ රූපේ පෙනුම සඳහා වෙන කෙනෙක්ගේ ආකර්ෂණ ලබා ගැනීම සඳහා මේ බඩගිනිනකොට ඒ ඇනොරෙක්සියා බුලිම ඇනොරෙක්සියා වගේ ලෙඩ තියෙනකොට හොඳ ලස්සන මේ කේක් එකක් එහෙම නැත්නම් පහන් කැල්ලක් ටෝස් වෙන සුවඳ එනකොට අර මානසිකයේ මේකේ තියෙන ප්‍රතික්‍රියා බලවත් කරන නිසා වමන යනවා. වෙන කෙනෙකුට මේ කෙලවුනනවනේ මේ ටික මට කණ්ඩත්තන් කියලා අරය ගන්න කෑවොත් මගේ පොඩි ඇඟ තවුත් වෙනවා පෙනුම ඒ නිසා ඒගොල්ලන්ට රස කෑම දැනනකොට වමන යන රෝග එනවා. ඒ තමයි ඒ අත්ති කියලා තානියෝගෙට යන අත්මිතානියෝගෙට සලකන ලෝකවල දායකයෝ එහෙම සලකනවා නම් පැවිද්දෝ එහෙම නැත්නම් අපි දන්නවා කියන්න ගියාම දුරදි යන නිසා නමුත් කිවර ප්‍රශ්නයක් නෑ ඔය ඉස්සර තුන තපස්සරනිකායි කියලා. විනේවාදී. ඒගොල්ලෝ ඉන්නේ සෝහන් වල. ඒගොල්ලෝ කියවාද තියෙන පැවිද්ද ඔක්කොම බොරු කාරයෝ. අපි විතරයි ඉන්නේ කියලා තාමත් ඉන්නවා. ඒකෙන් පැවතින ඇත්තෝ. ඒ ඒ දෘඪ ප්‍රතිපත්ති වල ඒගොල්ලෝ ඉක්මනට ප්‍රතිඵල පෙන්වන්න යනවා. සොහොන් කොත්වල ජීවත් වෙන්නේ මඩ වගුරු වල ඉන්නවා වැහැරෑලිමයි අඳින්නේ බණ භාවනා කරගෙන විතරයි ඉන්නේ කිසිම ඔය මේ මේ චාරිත්‍ර වායත මොකුත් කරන්නේ නැති යුග තිබ්බා මේක මේ මේ ශ්‍රී ලංකාවේ මම මේ කියන්නේ ආන්නේ වගේ මේ උච්ඡේදවාදයේ අපිටුල ක්‍රියාත්මක වෙන්නේ නැහැටි මේ උච්ඡේදවාදය කියලා රතෝ සත්තස විභාවං විනාසං පණවෙ නැතුණාට අපි විසින්ම ආත්ම ක්‍රමතේ කරනවා ආත්ම ක්‍රමද මේක මරන්න හදනවා මේ කියන්නේ මේ ලැබිච්ච මේ අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභේට වද දීලා නිවන් ලබන්න හදනවා. උච්ඡේදං විනාශං විභවං. ඒක කොච්චරක් අපිට ඇබ්බැහි වෙලා තියෙනවද කියනවනම් මේ බුදු වෙන්නේ ඉන්න මහ බෝසත් වහන්සේත් අවුරුදු 6ක් අධික දුෂ්කර ක්‍රියා කරා. ඇත්තටම මේ මේ සුමේදේ එහෙම නැත්නම් උප්පත්තියම පඬිතයා. ගිහිගෙත් අතහැරියා. දසපාරමිතත් පිළිලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි. හිතුවේ ආත්ම ක්‍රමතිය කිරීමෙන් මට මේක ලබන්න පුළුවන්. ඉතින් පස්සක මහණුන් වැඳගෙන උතව් කරා. මොකද මේක තමයි ක්‍රමය. මෙන් තමයි යන්න තියෙනවා. මිනිස්සු කාලපිලා නිවන් ලබන්න හදන එක කරන්න බෑ. ඒක බෑ. ඒක හරියන්නේ නැහැ කියලා උච්ඡේදේ පටන් අරගත්තා. ඉතින් ඒක දුන්නා බඩ අත ගන්නට පිට අත ගෑවෙන මට්ටමට යනකම් පළත්ත පවත්ත පළ භෝජී වෙලා අන්තිමට මොනකාම නොබී ඉන්න මට්ටමකට උත්සාහ කරා. ඒ නිසා ඒක මේ හුලාවක් ඈත එකක් නෙමෙයි. දැන් මේ බුදු වෙලා මෙහෙම දේශනා කරාට බුදු වීම සඳහා මේක හරියන් ඉඳ ඇති කියලා සිද්ධාර්ථ තාපසතුමා කරලා තියෙනවා. ඒ නිසා මේ භාවනා කරන කෙනෙක් මේ භාවනා කිරීම සඳහා තමන්ගේ කය කාය පටිචංකණය කියලා එකක් තියෙනවා. කය නඩත්තු කර ගන්න ඕනේ යම් කිසි මට්ටමකට මේ කරගෙන යන භාවනාවට උදව් වෙන විදියට. ඉතින් අර සාමූහික භාවනා කරනකොට ඒ භාවනා කරන පිරිස එක්ක ඉන්නකොට ඒගොල්ල කමටහන් කරනකොටත් පේනවා සමහර ඇත්තෝ ස්වභාවයෙන්ම මේ අධික ශරීරයට වද දීම නැත්නම් සයිකියාට්‍රික් සිටුේෂන් එකක් ඒකද මානසික රෝගයක් තියෙන්නේ ඒකමයි පෙන්වන්න හදන්නේ මේ භාවනාව සඳහා තියෙන එකම ක්‍රමය කියලා. පැවිද්ද විතරක්ම නෙවෙයි. පිරිමි විතරක්ම නෙවෙයි. ඥාන විතරක්ම නෙවෙයි. අබෞද්ධය පවා මේ කටයුත්ත කරනවා. ඉතින් ඒගොල්ලන්ට කිව්වොත් එහෙම ඔහොම වද දීලා ওই චීන ශරීරේ විනාශ කරගෙන ඕක කරන්න බෑ බුදුරජාණන්සේ මේකක් කියලා නෑ බුදුරජාණන්සේ කියන්නේ මේ ඕලාරික අත්පටිලාභයට හිත යොදවුවොත් විතරයි පොට්ටපාය සූත්‍රය සඳහන් කරලා තියෙනවා මේ කාමයේ අයින් කරන්න පුළුවන් කාම සංඥාව අයින් කරන්න පුළුවන් කාමයේ කියලා කියන්නේ මේ රූප බලන්න තියෙන ආසාව ශබ්ද අහන්න ගන්ධ රස පහස අපි ඒකේ දා සාකච්ඡා කරා ඒක නැති කිරීමට එහෙම නැත්නම් ඒ කාම සංඥාව නැති කරලා අපි හිතමු ගීගයත් ඇරියයි කියලා එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කෙරුවාට කියලා. ඒත් මෙයාගේ හිත අර කරන ලද කාම ක්‍රීඩාවල් વિશે පැතිරිය යනවා. මේකට කියනවා කාම ඡන්දේ කියලා. නැත්නම් ව්‍යාපාදේ. අනේ කාම ඡන්ද ව්‍යාපාද නැති කරන නම් කයට හිත ගන්න ඕනේ. ඉතින් මේ කයට ගන්න හිත අත්ති කිලමතාණියෝගේට දාපු එකක් නම් ඒ හිත සුවසේ ගෙට ගෙවදින්නේ නැහැ. ඇයි මේ ගේ නඩත්තු කරලා නැන්නේ මේ ගේ අතුගාල පිසුදු කරලා නැන්නේ. ඉතින් ඒ නිසා මේ කය භාවනා කරන කෙනා මේ උච්ඡේදවාදයට හිතන වැටීම පිණිස තමන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික දෙන්න එපා චීවර පිළිපාත සේනාසන ගිලම්පස. ඒක බුදුරජාණන්සේ වග වෙනවනේ උපසම්පදා භික්ෂුවකට උපසම්පදා මාලකයේදීම. මහන්නේ මේ ටික මම උඹලට වග වෙනවා. ඒ ටික කරගන්න ඕනේ. ඒ ටික තමයි කරණීයම් හතර තියෙන්නේ. ඒක තවත් අඩු කරන්න හදනවා. ඒක තවත් මිරිකලා අල්ලන්න හදනවා. එතකොට ඒ ඒ මිරිකලා කරන එක මෙයා මේ උච්ඡේදවාදය කියලා දැනගෙන කෙරුවත් නොදැන කෙරුවත් කරන්නෙම ක්‍රමතයක්. ආත්ම ක්‍රමතේ අත්ත කිලමතාන යෝගේ. ඉතින් අත්ත කිලමතාන යෝගය හැම ආගමකම අපි කිව්වොත් තපස්සරු, අපි කිව්වොත් ශ්‍රමණයෝ, අපි කිව්වොත් බණ භාවනා සඳහා ජීවිතය ගතව මෙන්ඩිකන්ස් ලගේ 150ක් අහු වෙනවා. 150ක් මේ ආත්මයේ ක්‍රමතේ කිරීමේ මේක ලබන්න පුළුවන් කියන එක උච්ඡේදවාදී හේව නැල්ලා. ඉතින් ඒගොල්ලෝ එක සාධාරණී කරන්නේ මේ ඒ උච්ඡේදවාදී සාධාරණී කරන්නේ බුදුජානකසේ සඳහන් කරනවා මේ උච්ඡේදවාදයේ මේ අපි කියපු කාරණා තව ටිකක් නිද්දේශ වශයෙන් විස්තර කොට සඳහන් කරලා තියෙනවා බුදුන්සේ කියනවා අසඤ්ඤී අත්ඤ්ඤී අත්තාන පඤ්ඤාපෙස්සති සමහරැත්තෝ ඉන්නවා මේකේ පෙරට ඉස්සරහට යන මරණේ ඉක්මවල ගිය ඊගාව ජීවිතේට ඒකාන්තම සංඥාව තියෙන ආත්මයක් තියෙනවා කියලා. ඒක විශ්වස්තවාදයක් තියෙනවායි කියලා. ඒකට අසස්තවාදයේ තමයි මේ උච්ඡේදවාදී කියන්නේ ඒගොල්ල කියනවා මේ මිනිස්සු මේ ජීවිතයෙන් ඊගාව ජීවිතයට යනකොට වැඩි ලාභ සහිත වැඩි වාසි සහිත ආත්මයක් ලබා ගැනීම සඳහා මේ ජීවිතය මේ කැපකරන එක බිස්නස් එකක් කියලා. දැන් තියෙන සැප කැප කරලා මත්තේ වැඩි සැපක් වෙනුවෙන් මේ කියන සාමාන්‍ය වෙළඳ වෙළඳුන්ගේ මේ කුලයට කියන්නේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන්නේ. වෛශ්‍ය කුලේ ඉන්න කට්ටිය සම ලබනාත්මන දන් දීලා ඔක්කොම කළා බමුණු කුලේ ඉපදිනවා. ශාස්ත්‍රීය කුලේ ඉපදිනවා. එතකොට මේ ව්‍යාපාර කරන්න ඕනේ නිකම්ම බූදලයක් හම්බ වෙනවා. කියලා මේ විදියට ඉස්සරහට බවදින ආත්මයක් තියෙනවා කියලා යමෙක් කියනවනම් ඒක මොරු බොරු මුලාවක්. ඒක වෙළඳ ප්‍රචාරයක්. ඒකෙන් කරන්න හදන්නේ මේ ආගම් කතරුවට ගසාගෙන කණේක අපි උවට අහුවෙන්නේ නැහැ. අපිට ලැබන ආත්මයක් නැහැ. අපි ඒවට ලැතිගෙන අපි හම්බ කරන අපි තමයි. අපි විද්‍යානුකූල ජීවිත ගත කරනවා. අපි තර්කයෙන් ඔක්කොම පෙන්වන්න හදනවා කියලා ඒ අර උච්ඡේදවාදයක් ඇති කරගෙන තියෙනවා. ඒ ඇත්තෝ සංඤී අත්තා ආත්මේ සංඤී සලකනු සහිතයි ඒකාන්තයෙන් පරමරණ නිට්ටයයි. ආන්නේ මතයට විරුද්ධයි. එහෙම එකක් නැහැ. එහෙම නැත්නම් කියනවා අසංඤී අත්තා නිච්චා නිට්ටයයි පරම්පරණයි. බණ්ඩෙන් මත තියෙනවා සංඥාව ආත්මයක් නැහැ. ඒ සමා වෙන්න සංඥාවක් නැහැ. කියන ආත්මයේ අඳුරගන්න ලකුණක් නැහැ. එහෙම නැත්තම් කියනවා ඒ ආත්මේ නේව සංඥාන සංඤී නේව සංඤී නසන්න සංඤී. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ඕල්මන. වරකේ තියෙන වරක නැහැ. ඕන්න ওই කට්ටිය ඔය තුනම ඊගාවාත්මයකට යනවා මේ තුන පිළිබඳව උච්ඡේදවාදීන් උප්පන්නණයට ලක් කරනවා උපහාසයට ලක් කරනවා කෝචොක් කරනවා ඔය ඔක්කොමලා වෙලෙන්ද වගේ මේ ආත්මේ කරන වැඩවලින් ඊගාවාත්මේ වැඩි සැපක් ලබන්නේ කියලා. ඉතින් හුඟක් වෙලාට භාවනා කරන්නත් අපි කට්ටිය පොළඹවනවා. අපි මාකටිං කරනවා වෙල භාවනා කරොත් මේ මේ ප්‍රතිඵල ලැබෙයි කියලා. ඒක වෙස්ට් එකේ මූලිකම මුණතක්. භාවනා කළොත් මේ මේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඉතින් එහෙම නැත්නම් කවුරු පෙළඹෙන්නේ නැහනේ. නමුත් මේ භාවනා කර කර කර ඉදිරියට යනකොට විපස්සනා කරනකොට නැත්නම් අපි කිව්වොත් අපි ගොඩනගපු ක්‍රමයේ හැටියට මේ සතිය වෙදකමකට මේ කරන හෙදකමකට කියලා ප්‍රතිඵල හුවා දැක්වීම උච්ඡේදවාදයක් වෙළඳ ව්‍යාපාරයක් මාකටිං පාරක් කියලා උච්ඡේදවාදීන්ගේ චෝදනාවට අපි ලක් වෙනවා. මේ සත්‍ය පුරුදු කරන්න හදන්නේ මොකක් හරි අරිමඩි ගහිල්ලකට කියලා. සත්‍ය වඩන්නේ සතිය සඳහායි කියලා කිව්වොත් කවුරුත් කරන්නේ නැහැ. ඒක බුරින් පඬිස්සවංශ කියනවා මේ සතිය කියන එක මස්ලේ නැති ඇටයක් වගේ. සුදු පාන් පෙත්තක් වගේ. එතන විපස්සනාව කියන එක මස්ලේ නැති ඇටයක් වගේ. විපස්සනා කියන එක සුදු පාන කවුරක් කන්නේ කන්න බෑ හරි නීරසයි හරි ඒකාකාරී හරි කම්මැලි ඉතින් අපි මේකේ ආලවට්ටම් දානවා මේකට ඕජාව එකතු කරනවා මේකට පාන් පෙති එක මැදට ජෑම් ටිකක් ගන්නවා ඉතින් එන්න ජෑම් ගෑමන උච්ඡේදවාදීන්ගේ චෝදනාවට ලක් වෙනවා එහෙම මේ මාකටිං කරලා උගන්වන්න ඕනේ එකක්ද සතිය කියන්නේ එහෙම නැත්නම් මේ ප්‍රතිඵල පෙන්නලා බත් කවන බබාලා නලවනවා වගේ වැඩක්ද මේ විපස්සනා කියන්නේ එහෙම නැත්නම් මේක කරනකොට යාට වැටෙන්න ඕන එකක්ද? ওই දෙක අතර බඳ අපි විශාල මති මතාන්තර තියෙනවා. අපි හිතනවා නෑ නෑ ඒක මාකටිං දැම්මට කමන්නේ. පේන්ට මවාපෑවට කමන්නේ කියලා. හැබැයි මවාපෑවට කමක් නෑ. හැබැයි දැනගන්න ඕනේ ඒක චෝදන ඒක චෝදනා කරන විචිතවාදී ඉන්නවා. ඒගොල්ලෝ කියනවා විකුණන්නේ. ඒ මනුස්සයාගේ සුබතිච්චිවත් නිවනක් නෙවෙයි. මේ මේගොල්ලන්ගේ ක්‍රමේ හරි කියන්නේ. මේකෙන් ප්‍රතිඵල ඉස්සරහට ලැබෙනවා කියන්නේ මේ භාවනා කරන්නන් අතරත් කුටි කඩා ගැනීමක් තියෙනවා. ඒ කුටි කඩා ගැනීම ඒකාන්තේ මුච්ඡේදවාදයේ උප්පන්නයේ ලක් වෙනවා. මේ සුභ සිද්ධියක් දෙන්න හදනව නෙවෙයි මේ මගේ ළඟට ආවොත් විතර භාවනාව හරියන්නේ. මයි ළඟ හිටියොත් බරක් ඇහුව සෝවාන් වෙනවා. මයි ළඟ මෙච්චර කල් බණක් ඇහුව අනාගාමී වෙනවා. මේ බණ ඇහුවොත් මේක ලැබෙනවා මේක ලැබෙනවා කියලා මේ එක එකන දාන මේ තියනවනේ මේ එම මේ එකක්වත් වේචෙන් ලක් නොවි නෑ. දැන් එතකොට අපේ නැත්නම් මේ Nissan වනේ අවුරුදු 50කට වැඩි ඉතිහාසයක් තියෙනවා. ටිකටම කරලා තියෙන භාවනාවක් ඒ කිසියම් තැනක ප්‍රචාරයක් කරන්න යන්නේ නැහැ. මොකක්වත් නැහැ. කියාපෑමකුත් නැහැ. ඉතින් එතකොට මේක ප්‍රසිද්ධ වෙන්නේ ප්‍රසිද්ධ වුණොත් මොකද්ද වැරද්දක් කියලා. ඉතින් ඒ දේ ඒ විදියට රැකෙන්නේ අපි උච්ඡේදවාදීන්ගෙන් චෝදනා නොලැබීම සඳහායි. නැත්තම් අපි උච්ඡේදවාදීන්ගෙන් චෝදනා ලබනවා. ඒගොල්ලෝ කියනවා ওই මිනිස්සු ওই බුද්ධ ධර්ම විකුණන්නේ හෝ භාවනා විකුණන්නේ මොකක් හරි රසමස උලක් ඇති. මොකක් හරි කටගැස්මක් ඇති. ඒකයි ඔය ඔක උපදම තමයි විකුණන්නේ. උපදාන්න දෙයක් නැහැ. ඔක හරිනම් ඕක විසින්ම බෙද ප්‍රචාරය කරන්න ඕන. quality speaks කියලා කියන. ගුණවත් දෙයක් නම් තේරෙයි. කියාපාන්නේ නැහැ. කියාපාන්නේ යෑම අපි හිතන අහිංසක වැඩක් කියලා. අපි නම් අපි වෙළඳ කරන බග්ගවල වෙළඳ ප්‍රචාරයක් කරනවා. නමුත් ඒක ඒක උච්ඡේදවාදීන්ගේ චෝදනාවට ලක් වෙන නිසා අනවශ්‍ය ප්‍රචාර වෙළඳ ප්‍රචාර අවශ්‍ය නැහැ. එහෙම නොවුනොත් අනවශ්‍ය ඌව ගණන් ගන්න බෑ අපි වැඩි කරගෙන යනවා කියලා අපි කරකිලා ගිහිල්ලා ශාස්ත්‍ර දිට්ඨියට වැටේ. චෝදනා කරද්දි මෙච්චර උච්ඡේදවාදී නුඹලව ගියේ හදිසි ගමනක් ඔය හදිසි ගමන ගියොත් වැටෙනවා. ඉක්මන් ගමන් යනවද කියලා අහනවා මේ මේ දස්කොන්ගේ. ඉක්මන් ගමන් අද දස්කොන් යනවා. මොකද රජුරංග බිසවට ප්‍රේම කරන්නේ. අහුවෙලා. බෙල්ල ගහලා. ඉතින් ඒ වගේ තමන්ගේ භාවනා ක්‍රමය, තමන්ගේ භාවනා ගුරුකුලය පවත්වාගෙන යෑමේදී මේ එහෙම්මෙන් සැරසිලි ඕනද කියන එක. එහෙම නැත්නම් කාට හරි සත්‍ය පවත්වාගෙන යනකොට ඒකට පිටිපස්සෙන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඕනේද? එහෙනම් ඒකට ලස්සන පරිසරයක් ඕනේද? නිසා අසවලත් එක්ක ගටහනත් එක්ක විතරද යන්නේ කියන කතාවල් වලට යනකොට තම තමන්ගෙන් ප්‍රශ්න කරගන්න ඕනේ මේ තමන් වඩන සතිය තමන්ට උද්දීපනය කරලා ඉදිරියට ගෙනියන්න මදිද දැන් සතිය සතිපට්ඨානයේට වෙන දේවල් උදව් කරන්න ඕනද කියනකොට සර්වඥන්සේ පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා සතියමයි සතිපට්ඨානට උදව් වෙන්නේ ඒක සතිය පිළිබඳව ලක්කන රස පච්චපට්ඨාන පදට්ඨාන කියන තැන සතියට පදට්ඨාන වෙන්නේ මොකද්ද කියලා දැන් සීලයට පදට්ඨාන වෙන්නේ මොකද්ද? සද්ධාහට පදට්ඨාන වෙන්නේ මොකද්ද කියලා ඒ ඒ චෛතසිකවලට පදනම් වෙන ලකුණක් පෙන්වන එක තමයි තේරවාදී අපේ තිය හොයාගෙන සතියේ තියෙන කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන. සතිපට්ඨානට පදනම සතියමයි. සද්ධාවෙන් සතියේ කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැහැ. වීරියෙන් සතියට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැහැ. සතිය සත්‍යම ආලෝකයක් කරගෙන යනවා. එහෙම නැත්නම් මේකට ආලවට්ටම් දාන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ සති පාසල පටන් ගන්නකොට අපි පැහැදිලිව මතක කරලා දුන්නා මේක සති මාත්‍රයේ මිස ඉතින් එහෙමයි ජග් ගහලි බෑ. ජග් ගහන්න ගියොත් ওই ජජ්ජර වෙලා වැඩි චෝදනා ලබනවා. ඉතින් ඒ සතියේ සත්‍ය විසින්ම ආකර්ෂණයක් සත්‍ය විසින් ඇති කරගන්න නම් ඒක පිළිබඳ ඉහෙළම කට්ටිය කියන්නේ ගිය ආත්මෙන් ගෙනාපු ජම්ම ලක්ෂණයක් තියෙන්න ඕනේ. ඒ සතිය කියනකොටම මේක සුවිශේෂයි කියලා තේරෙනවා. මේක මේ ගුරුවරයා කියපු නිසා නෙවෙයි. මේක බුදුන් දේශනා කරපු නිසා නෙවෙයි. ඒක ධර්මයේ වර්කවල තියෙන නිසා නෙවෙයි. එහෙම නැත්නම් මේ සත්‍ය ගොඩක් දෙනෙක් වඩනවායි කියන රට්ටුන්ගේ කතාව නෙවෙයි. ඒක තමයි වැටහෙන්න ඕනේ. මේ සතිය තමයි මොන මොනම විභීෂණ දේවල් නැති වුණත් ආලවට්ටම් නැති වුණත් මේ සතිය තමයි කියන්නේ. ඒ නිසා තමන් ගත කරන මේ තමන් ගත කරන මේ ආධ්‍යාත්මික ජීවිතේ රට්ටුන්ගේ සාදු ලබන්න ගන්න එක නෙවෙයි. රට්ටුන්ගෙන් මේ තෑගි ලබන්න ගන්න එකක්වත් නෙවෙයි. න ආමිෂන්තරෝ කතං කතේ සාමේති ධම්මං දේශේතබ්බෝ කියලා බුදුරජාණන්සේ දේශනා කරන මේ විචිත්‍ර ධර්ම කතික වුණත් අනේ මට මිනිස්සු සාදු කියාවා අනේ මට මිනිස්සු මේ මේ තෑගි ගෙනත් දේවා අනේ මට මිනිස්සු මේ විචිත්‍ර ධර්ම කතික කියලා මේ වටහත්ක් පූජා කරාවා එහෙම ගන්නෑ එහෙම තියෙනවනම් ඒක සස්සත දිට්ඨියට වැඩනවා එතකොට උච්චේ දිට්ඨියගේ දෝෂාරෝපණයට ලක් වෙනවා මේ මේ අන්ත දෙක පෙන්නලා කියනවා මොයේ මොන්න සෝබණේ දැම්මත් ලැබෙනවා. අහන්න දෙයක් නේකට වටාතු ලැබෙයි. ඔබට සාදු ලැබෙයි. ඔබට පිළිකර ලැබෙයි. ගණන් ගන්න එක දෙකක් නෑ ඒකේ. ස්වභාවය. හැබැයි මතක තියාගන්න ඔබ ඔක්කොම සෙල්ලම් කරන්නේ ඔය කෙලියරද කියලා අහලා උච්ඡේදවාදී අපිට බයයි. මිච්ඡර වශයෙන් ගැඹුරු ධර්මයක් කතා කරනකොට අපි සාදු ලබන්නද කරන්නේ. අපි මේ පිළිකර ලබන්නද කරන්නේ. එහෙම නැත්නම් තාන්නමාන ලබන්නද කරන්නේ. ලැබෙන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒක කරන දෙයක්ද, කරන දෙයක්ද කියලා අසල්වැසියට පේනවා. එතකොට මේ අසල්වැසියන් අතර ඉන්න උච්ඡේදවාදී කියලා ඔය විශ්ව විලෙන්ද වගේ. මේ මත්ති ඉස්සරහට වැඩි ලාභයක් ලබා ගන්න ඔය සෙල්ලම කරන්නේ ඕකේ මේ නිවනක්වත් ඕකේ මේ දුක් කෙලවර කිරීමක් කරන්නේ ගේමක් තියෙන එක. එහෙම නැත්නම් ඔය දෙන රැල්ලක් තියෙනවා රැල්ලට අහු වෙලා තියෙන එක. අන්න ඒ දේ නේ මේ කවුරුත් නලවන්න පිනවන්න දෙයකට නෙවෙයි කරන්නේ. අපි සාමාන්‍ය ලෝකේ තමයි ජීවත් වෙන්නේ. මේකේ මේ අඳුහැරයක් ඕනේ නැහැ. වැඩේ කරන්නේ අන්නේ ඒ දේ කරද්දි පැවිදි වෙන්න ඉස්සරලා ඒකම හොයන ගතියක් මයි ළඟ තිබුණා. කවුරු හරි නිකන් ආලවට්ටම් දානවා සෝබන දානවා නම් පැංගිරි විසින කතා කරනවා නම් මට පේන්න බෑ. මට පැහැදිලිවම තේරෙනවා මේ මනුස්සයා මේ සෙනග රැස් කරන වැඩක් කරන්නේ. එයා බිස්නස් එකක් කරන්න වෙයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා. විලඳ ප්‍රචාරයක් කරන්න කියලා. ඉතින් ඒ නිසා මට ඒකෙන් පුදුමාකාර අරසාවක් ලැබුණා. දැන් බලනකොට මෙහෙත් එහෙමයි. මේ ඉස්සන්නවනේ ඉතින් සෑහෙන සාමාන්‍ය ආරණ්‍යයකට අවශ්‍ය කරන ගොඩනැගිලි පහසුකම් තියෙනවා. කිසිම දැනක අහවලා විසින් පූජා කරලාදයි කියලා බෝඩ් එකක් දාලා නැහැ. ඒක මේ හදනකොටම අශෝක විරත්න මහත්තයා දාපු නීතිය. මම මේ ඔක්කොම හදලා එකෙක්ව සතයක්වත් එපා. රජෙමුත් එපා. මම මේක වැඩේ වැඩේට බැස්සේ මම කරන්නේ. කවුරු හරි දානවනේ කිසිම තැනක බෝඩ් දාන්න බෑ. දැම්මොත් මම ඒක කැඩුවොත් මට අයිතිය තියාන මං කතා මට ඇවිල්ලා කවුරු හරි මෙන්න මෙච්චර සල්ලි ගන්න තියෙනවා මහත්මයා මහත්තයා විදිහට කටයුතු කරන්න කියලා ඒ කාලේ හැටි කතා කරන ලක්ෂයක් හම්බුනා කියන්නේ මම බලහින්ද මොහොතේ විශ්ිකරුවොත් දඟලනවා නම් මට සල්ලි දෙන්න එපා. හිතමනාප වෙනවා නම් මට සල්ලි දෙන්න එපා. මම ඉන්න කාලේ කුටියක් හැදුවා. ලොකු සාහිත්‍ය සම්බන්ධ වෙලා. ධම්මනිසාම දත්ත කාරණිය මට ආපු තරහ ඇටිට මම නම් මට පුළුවන් බුල්ඩෝසරයක් කරනවා ඕක. ඕක නෙවෙයි කුටි කියන්නේ. ඕවා නෙවෙයි කුටි කියන්නේ. කුටි කියන්නේ වෙනම જાති. ඕවා නිකන් සෝබන වැඩ. ඕවා බෑ මේ. මං කඩන්නේ නැහැ. මං කඩන්නේ නැහැ. මං කරලා තියෙනවා ඔබට. කියලා බොහෝම නිහතමානී අය කමෙන්ට් ගියේ. පටන් ගන්නකොට ඒක එක පැත්තක් අන්තවාදී වෙන්නේදී හැම කොටියක්ම මැට්ටෙන් හදලා තියෙනවා. ඒ නිසා හේතු වෙන්න බෑ. හේතු වෙච්ච ගමන් අමු මැටි ගෑවෙනවා. කුණුවතර බෝතල් ඔක්කොම හූරලා තනි පාට ගහලා දීලා තියෙනවා මොකද මේ මල් ඇඳලා තියෙනයි කියලා. එහෙම තියෙන්න බෑ. සබන් වල සුවඳ තියෙන්න බෑ. ඉතින් පුදුමාකාර දේවල් කරලා ඒ ශාංශ කියන එක මම දැක්ක මේ සංඝයාට මැටි කුටු වල ඉන්න බෑ ඒක නිසා මම ඉතින් ගල් වලින් හැදුවා. මේ මේ දේවල් මම හදලා හැදුවේ මම පටන් අරගත්තේ කිසිසේත් ප්‍රචාරයක් නැති වෙන විදිහට. ඉතින් ඒ මාර මයි ළඟ තියෙන මති වගේකුත් පැවිදි වෙනකොට මේක දකින්නකොටත් මට හිතෙනවා මේ මෙහෙමත් පැවැත්මක් තියෙනවා. උච්චේතවාදීන්ගේ චෝදනාවලට ලක් නොවන තාලෙට සල්සංගතන් පුලික අස්සසත්වවාදයක් නෙමෙයි. ඒස අපි භාවනා කරගෙන යනකොට අපි මේ කයට බද දෙන වැඩ තියෙනවානේ. එහෙම නැත්නම් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවද? ඒකෙදී ආ ඕලාරික අත්පටිලාභේ දූෂණය කරගන්න. ඕලාරික අත්පටිලාභේ කායික මානසික වශයෙන් ලෙඩ කරගන්න. එහෙම ලෙඩ කරගන්න නැති කෙනෙක් නෑ. එහෙම නැති කෙනෙක් නෑ හැම කෙනාටම තියෙනවා. නමුත් ඒ දෙක අතර මැද සමතුලිත මානසික සහ කායික සුවයක් අරසා කරගන්නවා කියන එක. සෙනගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක Taman දැනගන්න ඕනේ මේ සත්‍ය පරික්කාරයෙන් මේක කරගන්න. එහෙම නැති වුණොත් මේ කය ලෙඩ කරගත්තට පස්සේ ඊගාවට යන ගමනක් නැහැ. ඒ කය ලෙඩ කරගන්න නැතුව කය සාක්ෂි කරගෙන මේ කාමේසා කාම සංඥාව යම් කිසි කෙනෙක් ගෙවම් කරා නම් එහෙම නැත්නම් මේ කයට හිත කියලා කයට බොහොම ප්‍රේම කරලා මම ඉඳ ගන්නකොට බොහොම සතුටින් වාගේ ඉඳගෙන ඉන්නවා. සක්මන් බොහොම සතුටින් ඉඳගෙන ඉන්නවා. දානි වන්දනකොට බොහොම සතුටින් දාන ටික වන්දනවා. තත්මන්දිනකොට බොහොම සතුටින් සතියෙන් දානේ වන්දනවා. පෙම්පාසු කරනකොට බොහොම සතියෙන් සතියෙන් දානේ වන්දනවා නම් කාටවත් කියන්න බෑ ඒක සස්සතවාදී කියලා. කාටවත් කියන්න බෑ ඒක සුකෝපභෝගීත්වයක් කියලා. මේ තියෙන ටික සතුටින් වන්දනය කරන්නේ. එළඹ සිටි සීයෙන් වන්දනය කරන්නේ. සතියෙන් වන්දනය කරන්නේ. කෑවේ රොටි කෑල්ලක් වෙන්න පුළුවන් පිළිනු වෙච්ච. හැබැයි 80ක් රසනාර බම්මේ නැගලා එනවා සර්වචනාංශිකය. ඉතින් මේ ශිල්ප වෙනුවට අපි මේ කායට වද දෙන ක්‍රමයේ කෙරුවොත් එයාට කවදාවත් ඕලාරික අත්පත්ලාභයේ තියෙන ආනිසංශ මේ ටික බව දැනගෙන පස්සේ ඒකේ තියෙන ආදීනව සලකලා සංඥාමය මනෝමය අත්පත්ලාභයට කවදාකවත් යන්න බෑ. අද තියෙන වික්ෂුණාන්තර වෙලා තියෙන එකයි. මේ කය නඩත්තු කරන්න දන්නේ නැහැ. මං කියන්නේ පර්ෆෙක්ට් කියලා. කය නඩත්තු කරන්න දන්නේ නැති නිසා මේකට එක්ක වද දීලා එක්ක සැප දෙන්න ගිහිල්ලා අර දෙකේ එකට අහු වෙනවා. කාමච්ඡන්දෙට ව්‍යාපාදෙට. එතකොට යාට භාවනාවේදී ගත්ත අරමුණ සංසිද්ධවලා අපි එදා දේශනාල්සකට කතා කරපු විදිහට කාය සංස්කාර සංසිද්ධ වීමක් කරන්න බෑ. කයින් ලැබෙන්නේ නැහැ මේ අනුග්‍රහය. ඉතින් යාට එතකොට වචී සංඛාර චිත්ත සංඛාර වලට ය아가න්න බැරි වෙනවා. යන්න දුකිනවා නේ මම කොච්චරද භාවනා කරනවා මට කවදාකවත් ඒ දේ ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. මොකද ඒකට පිළිපැදිය යුතු පිළිවෙත් ටිකක් තියෙනවා. උච්ඡේදවාදීන්ගේ බැනුම් අහන්නෙත් නැතුව, සස්්‍යතවාදයට වැටෙන්නෙත් නැතුව ටිකක් එහෙම වෙන එක නම් කොහොමද වෙනවා? මේ මැදමාවතේ ගමන් කරනවා කියන එක ගොඩක් බලපානවා මේ ඕලාරික අත්පටිලාභයත් එක්ක ප්‍රේමේ පටන් ගන්නකොට. තමන්ගේ කයට ඉරියව් හතරට වර්තමාන මොහොතට සතියට සෝද වෙන්න පටන් අර ගන්නකොට සෑහෙන්න බලපානවා. ඒකේ ප්‍රගමනයක් දියුණුවක් තමයි ගත්ත අරමුණ සක්මන් කරන සක්මන් අරමුණ. ආනපාන කරන සක්ම ආනපාන යනවා පස්සම්බයක් වෙන්න පටන් ගන්නවා. ඒක ඉබේ කෙරෙන ස්වභාවයෙන් කෙරෙන ගුණාකරත්‍ය අදිනවා. ගැල්කාරයා ඉන්නවා ගහන්න ඕනේ නැහැ. සන්තෝෂෙට ගැල්කපියක් කියලා යනවා. ගුණ දන්නවා. ඉතින් එහෙල බුදිය ගන්න යන්නත් එපා. ඒක ගුණාට කරන ගෞරවයක් තමයි බුදිය ගන්න යන්න එපා. බුදියක නිඳ කියොත් එහෙම කොනමග නතරනවා. ඒක නේ වන්නපත ජාතකෙදි වෙන්නේ. ගල් කාලයට නිඳ කියලා සාම්සාව නායකයාට ගලා බලවෙනි ගලේ ඉන්න නායකෝන දැන් බලනවා මට එලවන්න කවුරුද හිටපු තියාට යනවා ආපෞසලයක්. ඒක වෙන්න දෙන්න එපා. ඒ ඕලාරිකත්ව ප්‍රතිලාභයෙන් සංඥා මනෝමයත්ව ප්‍රතිලාභයට යන්න අනිත් වැඩි සතියකින් මේ කයට ගත්ත හිත කයෙහි හිත බා ගැනීමට ගත්ත ආනාපානේ පොට්ටබ්බ රූපය වායෝ පොට්ටබ්බ රූපේ සක්මනේදි ගන්න මේ පඩවි රූපය ගිවෙන කම්ම ඒ කියන්නේ කාය පස්සද්ධියෙන් පස්සේ කාය පස්සම්බණයෙන් පස්සේ දැනෙන වේදනා සංඥා දෙකත් එක්ක මේක සංසිඳවන්න යනකොට තමයි ඔය මනෝමය පත්තපටලාභය ලැබෙන්නේ. ඒකේ කියනවා සරුවචනසේ ඕලාරික අත්තපටලාභේ ඉන්නකම් කවදාකවත් එයා කාමයේ සහ කාම සංඥාවේ හිතන් ඉද්දොත් ඔයාලට ගත්ත ප්‍රතිලාභෙ නැති වෙනවා. ඒ වගේම ලබන්න තියෙන මනෝමය අත්ත ප්‍රතිලාභය ගැන හිතන්නේ ගියොත් ඕලාරික අත්ත ප්‍රතිලාභ සංඥාවක් නැති වෙනවා. ඒ තරම්ම එකිනෙකට පරස්පර විරෝධී දේවල්. ඕලාරික අත්ත ප්‍රතිලාභයේ ඉන්නකොට <coughs> තමන් ගත කරපු කාම සංඥාවල් ගැන කතා කරන්න ගියොත් මේක හිත හිතින් නෑ. නෑ එහෙම නැත්නම් මේ කය ඉක්මනට ගෙවම් කරන්න ඕනේ මම යන්න ඕනේ මනෝමයත් ප්‍රතිලාභෙත් කිව්වොත් මේක හිතේ හිටින්නේ නෑ මේක හොඳට පටල වුණාට පස්සේ ගත්ත අරමුණේ නැත්නම් කාම සංඥාව ගෙවම් කරන්න ගත්ත රූප අරමුණ රූප සංඥාවක් බවට පත් වෙනකම් භාවනා කරගෙන යනකොට තමයි සංඥා වේදනා දෙක පිළිබඳව චිත්ත සංඛාර පරිසංවේදී අස්සසි සාමීති සික්කති පස්සම්බයං චිත්ත සංකාරං අසසිසාමිති සික්කති කරන්න පුළුවන් මේ. ඒ නිසා ඉස්සෙල්ලා කයට ප්‍රේම කරන්න. ප්‍රේම කරනවා කියලා කියන්නේ. ඒ කාමනිච්චිත බැඳෙන එක නෙවෙයි. කය මුදුවට කය ප්‍රතිජග්ගණය කරන්න ඕනේ. ඒකල්ල කයට ප්‍රේම කරලා ඒ ආස්වාස් ප්‍රසආස කයට මේ සක්මන් කයට මේ නාන කයට මේ බත් කර කයට මේ දස්ම දින කයට හොඳට ප්‍රේම කරගෙන යනකොට තියෙනවා ඒක යායි බී කරගන්න යනවා. ඉබේම වැඩේ වෙනවා. අපි කියනවා අනායාසයෙන්. ඒකට තමයි මේ ගොලාටි කත්තපට්ටාවේ හරහා මනෝමය අත්පත්ලාභයට යන්න පුළුවන්. ඉතින් ඒකට කරත් ගුණ හොඳට වැඩේ කරගෙන යනවා. මට තියෙන්නේ මේ බෝන්ලිය උඩ වාඩි වෙලා ජල්කවියක් කියන බුදියන් යන්න එපා. රාලද ගෝණි පඩංගුවේ ඉන්නේ සතුටින් ගලපතවන්නේ. රාල ගෝණි පඩංගුවේ හිටියට බුදියන් නැහැ. දැකලා තියෙනද මන් දන්නේ නැහැ. කඩු ගන්නවා වෙනාගෙනකොට මේ හරක දෙන්නා මේ කරත්තේ බරට පොල්ලතු පටවගෙන යට හතර කොනේ ගැට ගහපු ගෝණියක් තියෙනවා. ඉතින් අරාල රිංග ගන්න ඕක ඇතුලේ ඉඳලා හර කොණ්ඩේ ඉඳලා පොවන් කෑ ගහනවා. අර දෙන්නව කඩුවන්නේ කන්ද නගින උදේ පාන්දර වෙනකොට ගලහන්දියට එනවා. මේ මාව නැල්ලෙන් පටන් ගත්තා. ඉතින් ඒ ගමනේ යනකන් රාල පුතියන්නේ නැහැ. ඒක හැබැයි හරක් දෙන්න තමයි යටේ යන්නේ. හැබැයි හරක් හරිදස්ස හරක හරක පිටිවස්ස හරක ජීවි. පොලිමක් යනවා. ගැල් සාත්තු කියන්නේ වුණාට. අන්න ඒ වගේ මේ ඕලාරික අත්පටිලාවේ ඉඳලා මේ සංඥාමය අත්පටිලාවට යනකොට දත්ම දින එක සතියෙන් ඉබේ සිද්ධ වෙනවා. දාහනි වළඳන එක සතියෙන් ඉබේ සිද්ධ වෙනවා. ශිවර වන්දින වෙලාවේ හැම වෙලාවෙම ඒක සතියෙන් සිද්ධ වෙනවා. සීනාසනයකට යනකොට දන්නවා මේක සීනාසනයකට යන්නේ. බෙහෙත් පිළිකර ඒ ටික වෙනකොට සක්මන් කරනකොට ඉබේ සක්මන වෙනවා. මේ පරියන්කිට ගියාම සද්ද ඇහෙනවනේ සද්ද ඇහෙන බව දන්නවා. ආනපන දැන් දැනනවා. ඉතින් එතකොට තේරෙන පටන් ගන්නවා මෙතන තියෙන්නේ මනෝමය දෙල්ලමක් කියලා. ඉසලා හිතාන්නේ මේ කයෙන් නටවනවා නලවනවා ආනපාන කරනවා හයියෙන් හුස්ම ගන්නවා හකුලනවා නයි බිබින වගේ කතාවක් නේ. එහෙනම් තමයි වම දකුණ කරනවා කියන එක ආමිඩ්‍රිල් එකක් වගේ left right එක නෑ. ඒ පටන් ගන්නකොට තියෙනවා. දැන් එතෙන්ද කියනකොට මේ මනෝමය අත්පත්ලාභයට යනකොට පස්සම්බයන් නෑ. කාය චිත්ත සංකාර පරිසංවේදී තියෙනවා මේ හිත මේ වැඩේ ඉබේ කරලා දෙනවා. ඒ තමයි අපිට ලැබිලා තියෙන මේ ශරීරයේ හැටි. අන්නේ චිත්ත සංඛාර පරිසමගේදී ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංඛාරං. ඒ ඉබේ කර දෙන ඒ ඉබේ කර දෙන වේදනා සංඥා දෙකත් සංසිඳවන මට්ටමක්. සතුටු වෙනවා හරියට සතුටක් වෙනවා උද්දාමයටපත් වෙනවා දැන් නම් අරමුණේ හොඳට හිත පිහිටනවා නිබේම සක්මන වෙනවා ඉස්සර විනාඩි 30ක් 40කට විනාඩි දෙකෙන් තුනෙන් හොඳට සක්මනේ හිත යනවා පරියන්කේ ඉන්නවා හැබැයි ඒ සතුට අර චිත්ත සංකාර අවශ්‍යන සුළු වෙනවා. යෝදා විපස්සනා උපක්‍රේෂ වෙන්නේ. මේක ඕ හැටි හොම තමයි ඔක්කොටම වෙන්නේ. දැන් අපිට වෙලා තියෙනවා ওই චිත්ත සංකාරات. එහෙම නැත්නම් සංඥා වේදනා දෙයක් අස්සම්බනේ සංසිඳ වීම. ඒක තමයි ගිය පාර ධර්ම දේශනාවේ අන්තිම වෙනකොටනේ සංසිඳ වෙන්නේ සංස්කාර. දැන් මේ සංසිඳෙන්නේ කාය සංකාර නෙවෙයි වචී සංකාර නෙවෙයි චිත්ත සංකාර. මේ චිත්ත සංකාර සංසිඳ වීම මේ අනුපූර්ව ප්‍රතිපදාවකින් මිසක්කා එක රැයින් කරන්න බෑ. දම් දීලා කරන්න බෑ. ඉතින් ඒකට එන්න ඉසලා ලෝකයේ අතහැරලා ඊකට කයට ඇවිල්ලා කය අතහැරලා මනෝමය අත්භාවිත ප්‍රත්‍යයවල ඒකෙදි ඔන්න තේරෙන පටන් අර ගන්නවා මේ ටිකක් ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාලා තමයි යන්න අරින්න පුළුවන්. හැබැයි වැඩේ ඉවර නෑ තාම. ඊට පස්සේ අරූපී අත්පත්ලාභේ නැත්නම් සංඤ්ඤා අත්පත්ලාභයට යන්න මේවා එකින් එක යන්න ඕනේ. දැන් මේ මේ කියන උච්ඡේදවාදය ගාව සස්ත්‍වවාදයට විරුද්ධ කම්පෑවට ප්‍රතිපදාවක් නැහැ. සස්ත්‍වවාදියත් මේ මරණින් මත්තේ මගේ ආත්මේ සංජීව වෙනවා අසංජීව වෙනවා නේව සංජී නාශන කියන ප්‍රකල්පන විතරයි. ඒව මේ භාවනා කියලා අපන දේවල් නෙවෙයි. ඉතින් බුදුජානනාංශී ඔබ විහිළුවට ලක් කරනවා. ඒක කවදාකවත් අධ්‍යක්ෂක දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා යෝගාවචරයක් මේ බුදුහාමරොත් එක්ක සිවුර අල්ලගෙන නැත්නම් හෙවණැල්ලේ සුලගිල්ල අල්ලන යන රාහුල කුමාරයා වගේ යන ගමනේදී ඒ යෝගාවචරය මේක දන්නවනම් මේ ලෝකයක් පිස්සු කෙලින හැටි මං කියන්නේ කර්මස්ථානාචාරවල පිස්සු කෙලින හැටි තේරෙන පටන් ගන්නවා. ඉතින් ආසරණයි හැබැයි පව් මොකද දන්නේ නැහැ. දන්නේ නැති නිසා එහෙම කරන්නේ. නමුත් යෝගාවචරය හොඳට දන්නවනම් කර්මස්ථානාචාරවල වර්ධින්න පුළුවන්. Tamanට පාර අදාගෙන යන්න පුළුවන්. එහෙම අවස්ථාවල ගොඩක් ශාසනය සඳහන් වෙනවා ගුරුනාථ නිවන් දැකලා නැහැ. ගුරුනාංශ කියනවා මෙහෙමයි මෙමෙල්ල. ගෝලයා වැඩේ කරගෙන. ඒ ලස්සන අවස්ථා තුන හතරක් අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අපි ඒ ඉස්සරහට තියාගමු අද දවසට ඇති කියලා මම හිතනවා. ඒක නිසා මේ ලෝකයා හිනස්සල ලෝකයා උප්පන්නනේට ලක් කරන වෙළඳ ව්‍යාපාරිකයන් කරන මේ ප්‍රචාර කටයුතු කරන්නේ නැතුව අපේ ඉදිරි ගමන සඳහා ඒ උච්ඡේදයත් එපා සස්සතියත් එපා ඒ දෙක අතර මැද තියෙන මේ මාර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි සතිපට්ඨානෙ පිහිටීමේ කටයුත්තට අපි මෙතෙක්කල් ආපු ගමන ගැන ගොඩක් සතුටු ඒක මේ දෙයියෝ විසු ආකාරසාවක් නෙමෙයි අපිම ගිහිලා තියෙන හැබැයි ගමන ඉවර නැති නිසා ඉදිරියටත් අත්ත බින්දේ පයිබුරුලෙන් තබාවරෙන් වගේ කියලා මේ යමන ගමන ගමන ගැන බුදු එලඹශීයකින් අප්‍රමාදයෙන් කටයුතු කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිළු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරා